පින්වතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාහෝ සුමේද මහනිපාණ වහන්සේ විසිනි කරන්නේ ඒවත් මහා ප්‍රධාන කෝණය කරන්න ඕනේ කියලා උත්සාහ ඉදන් වලින් නැත්තම් වදාලා එතකොට ධර්මයේ මේ වශයෙන් චතුත්ථර්ය ධර්ම තමයි මොනවාගේ වදාලේ ධර්මයේ සාධාරණයෙන් කියන කියන විතර කියන මොකද කියලා මතකද අපිට වචනයක් පමණක් මේ මොකේ अनाकर्षणीय था अनाकर्षणीय था अनाकर्षणीय ඒක තමයි ආකාරයෙන් අපට මේ සංසාරේ නානාකාර ආසාවන්ගේ දුක් කල්පනා අනුන්ගේ මනුස්ස සබත් සබත්තාරේ නම් අදත්තාරේ මේ ඇති කරගන්න අදහසෙන්නේ පළවෙනි උපදාරයේ පුනත් දක්වාගෙන යන දක්වා. දැන් යම් කිසි අනුන්ගේ අනුන්ට දරදා සලසා දෙන මෛත්‍රියයි නම් මේ නිහිත කෙනෙක් දැක්කේ උත්තරවා ගන්න අදහස් පහළ වෙනවා ඒ කර්ම භාවනාව. එතකොට කර්මාවේ ඒකමදවා ගැනීම කර්ම භාවනාවයි. එතකොට අනුන්ට දරදා සලසා දෙන අදහස් කෙනෙක් දෙන්නේ මොකද කියලා ආයේ සමදා සමතව කාත්මයි ප්‍රමිතා වේනා එතකොටගේ තාත්ත ප්‍රමිතා මේ සර්පදාගේ උත්සාහවනවයි ඉතිවයි ආදරත මේ පාරණා කියන වචනේ දියුණු කරලා මේ පදනි කතාවට ඒකත් දැන් අපි මාර්ගවත් භාවනාව කියනවා ඒ මාර්ගවත් භාවනාව කියන්නේ නැරේ බව මතක් කරගෙන ඉතිවයි සමාධි භාවනාව අපට නිරතුරු කරන්න පුළුවන් සමාධි භාවනාව. සැකයන් ආත්මඥාන ආධිමත් ප්‍රජාගස්වාන්ගේ සූර්ය ආධිපති සුත්‍ර දේශනාවේ දේශනා කරනවා. අපි මේ භාවනාව අත්දැකලා ධර්ම අර්පණාවේ මේ අත්පත්ති ආනන්ද සමන්තත් මේ මනස අත්තරාජාලා ආත්මය මොදොර දැක්මා නද විදේශ අසවල් කරමින් මහා ධර්ම දෙනවා කියලා දැනගත්තොත් මහනි ඒවා සුලක ගන්න උත්සාහවත් කරන්න ඕනේ. ඒක තව කෙනෙක් කරනවා නම් මාත දුකට බය නොකර නොයේ ආකාරයක ආසායි උපදව උපදවාස නරම කරගෙන නොයේ දිනා කරන්නේ විදිහට තුන් දෙකකට කොහොමද ඉස්සරහට අවශ්‍ය කරගෙන මේ සමත විදර්ශනා භාවනා විකස්වත් නොකර අත්දා උත්සංකල භාවයෙන් කරේ ඒවා නිරුත්තමාරි අපාරසත් අත්‍යයන් උත්සන්නද මේ පංචස්තරවාදී මේ ආක බලනවා සම්පදා කර්මස්සේ ජීවිතේ සුන්දර දක්වා ඒ තාදෙන් වේවා, පව වේවා, නරක වේවා, වැරදි වේවා, අත්‍යජා දැනගන්න පුළුවන් ආඥාවක් දක්වා. ඒ නිසා තමයි සතර අරුමතවල සමර්ථ කෙරෙන බාධකම. දුරු කර ගැනීමට උත්සාහවත් වීමේ කරදරයි සඳහා. එතකොට මේ හැරෙනවා කියන්නේ කපට භාවනා කරන පරිණාමයේ භාවනාවේ තරජන්නේ තමයි. අපි වහන්සේ පතරනවා පාස්තමිකවේ වාර්තා බවයි කතා මනස්පරාම ස්මරණතා අමතෝතක අමත පරිවතාන ආදේශ සම්පූර්ණේ ඉස්සේ මරණතාදී මහණේ දුක පවතින එක ඔබට ආශ්‍රය භාවනා කරනවා කියලා අසා බදාල දෙවිතා ස්වාමීන් වහන්සේ නමක් සෝසුනි ගණන ප්‍රකාශ කරන ආකාරම වහන්සේ මම තවද සීමා කරගෙන මේ අතම දෙවි මතක් සිතම දෙවි දෙකතර මාගේ මරණය දෙක සුභාන්තම මරණය දෙකේ භාවනා කරනවා ඒ ස්වාමීන් වහන්සේ වදාළ ආකාරම මම මේ මරණය මම කර්මයේ ජීවිතේ භාවනාව කරන කොහොමද මහානන්ද පාදා අවසන් මේ අයතේ ස්ථානීය මාධ්‍ය ප්‍රකාශ කරන ආකාරය මහා සමහන් මගේ මරණය වෙන්න පුළුවන් කියලා මගේ මගේ භාවනාව කරනවා. ධම්ම මගේ මනසේ වෙන ප්‍රකාශය භාවනා කරයි සංගාමයේ කරනවා යම් කිසිවක් තාත්තත්ම ඉරන්න මේක සම්මතත්ම ඉරලා කාර්කතේ මාගේ මරණය එක ප්‍රකාශියා මාගේ ජීවිතේ භාවනාව කරනවා මේ මෙතන මේ මේ භාවනා ඉක්මනින් සෞඛ්‍යයේ මුඛවා මාර්ග කලාව පොරේ අත්‍රාමාවේ පාරදාත සාක්ෂාත් කරගන්නවා කල්පනා කරන්න එපා. සත්‍ය දකින්න ඥානෙ පොතවලා සත්‍ය දකින්න කොට අපිට ඇත්ත දකින්න කොට ආයෙත් ජීවිත කරගන්න පුළුවන්. අත්දැකීම් කරගෙන කරනවා. අපිට දැනෙන්න කරනවා. අපි මරණය සමන් කරනවා. එතකොට ඔය ආකාරයෙන් මර අතපය ගන්න කොට අපි මේ කරන පාරේ කොට ඒ විතර විතර දැනෙන කර්මයේ ක්‍රමයේ භාවනාව වෙන ගන්නවා. ඒක කරනවා. දැනෙනවා ඒවා වනන් සීතාවල දැක්කාගෙන ආකාර ප්‍රමුති කල්පයි දවසක් අනිවාර්ය ඇතුළේ මානසිකයෙන් පොතේ දෙකේලා එනවා වාගේ සතු අයිති මම තව තවත් අතකින් මැරෙන්නේ සමහර මොන තීත්‍යයක් ආ පරාපම් මරණේ තවත් අතකදී මුලින් මරණය ගැන අරගෙනලා උපහාර කියන ජීවිතායක දේවල් අතහැරලා මොනදේ වල් අතහැරලා කරන්නට මම හැදිස්ස වෙනවා. ඉන්නේ එන ආනවක කරන්නට මම හැදිස්ස වෙනවා කියලා මරණය කරන්නේ කරනවා කියලා ප්‍රතිමෝදයක් මොළේ ගන්න මාර්ගපාරා. දැන් ආ මරණය ගැන අවබෝධ වුණා. අවබෝධ වෙනා මහා නේදා භාවනා මදා මාර්ග පදාව පොතේ අත්‍යමානම පරාකාරතාවය ඒවා තමයි විද්‍යාවේ විද්‍යාවේ තියෙන ආකාරයේ දෙල්ලා කරන ආකාරයයි ඒ විද්‍යාවේ පස්සාරා බලකතර කුමාරයේ බින්දු දැන් පොයිකතාවේ මමද බබලක්ෂිතා කරන්නේ ඒ පායාවා වාස්තවලා ඒ වාස්තවලා කරනවා ආ එතකොට දැන් මේ සමගම උදාහරණයක මාර්ගයේ තියෙනවා යාළුවෝ මම යාළුවෝ මම සමග යාළුවෝ මාදායේ සේවන යන්නේ පාපක මේ උසාහි පාදින තාති මේ කාමයේ ඉඳබර කොටයන් ආත්මයට මම කම්පියේ මම ඉච්ඡාද මම ආදරේ මම තාදරේ නමුත් ඒවා ආකාරකතනේ මේ මුකින් කරෙන්නට ඥානන් වහන්සේ මරණ මොහොතේ ඉතාම නැතයි මේ නෝවාගේ මරණයේ කියන්නේ අම්මෝ සත්‍යයේ මම කරබලාගෙන මම මේ සාධු විවාදයන් වේවා අනේ ප්‍රවාහයේ නැතිලා යන්නේ නැතිලා යන පතුමකට බලන්නේ දීදී කොදීලා කියලා ආකාරපස්සේ ඒකේ උපලංග දෙන්නේ ඒ වාගේ කෙනෙකුට දුක් කරලා කියලා කයිලා මලකට කියලා පොළොවට පස්සල යන මේ මනෝදාන මේක පරිණාමය කියන්නේ ඒ දාන කියන්න බලන් කියලා වැඩලා සම්හරගෙන සමරට කියන්නේ ආත්මවාදී සමාජාවෝලෙන් ආකාරයේ ඒ රාම කුමාරයා යකසත දකින්නෝ දැන් වෙලා යමතේ නාමදලා මොතකාර වර්ණන මොතකාර නැන්නේ කියලා කොටිචාගේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඒකෝම මනසෝ අධ්‍යේ ඒකෝම දායනේ සම්පූර්ණ පරමාර්ථයේ සම්පූර්ණතාව පාන මේ ලෝකේ පන්නේ උපදිනවා කාර්යයෙන් කරනවා මේ ජම් සංඥායන් වශයෙන් යකතු වුණා ආකාරයෙන් දැක්කන අතර යම් කෙනෙක් යම් පබ්බත උපන්න උපන්නයි පස්සේ මේ මගේ කියා මේ මගේ බව මේ මගේ අයික මේ මගේ නන්දේ කියලා කතා කරනවා එතන උපන් කාල සීමාවක පමණයි දෙනිටාය උපන්නව කලින් කියා කියා කියන්නේ දෙනිටාය උපන්නව දෙනිටාය ඉන්නේ නැත්නම් බෞද්ධයන් පරිවාර කරන්නේ එතකොට ආශාස්ත්‍රා කියන්නේ ඒ පෞද්ගලයයි. කලින් අත්තර දැන් ආශාස්ත්‍රා කියන්නේ නෑ කරුණ කියන්නේ. ඒ නිසා බලකට එකතු දෙන්නයි මේ මේ ආකාර දෙවස්වහාරයෙන් කියන්නේ. ඒ නිසා ඒවා සම්මත ධර්ම පමණයි. දැන්නේ රහතභාවයෙන් ඉස්සයි සමන් උපදේවා කියන්නේ. උපදේනම් ඒකවෙන්න පමණයි. ඒවා ධර්මයට කරන සමාන කරන්නේ කියලා. අනිත් ඒවා සමානයි කියන්නේ. ආත්මාර්ගයේ බලයෙන් ආකාරයෙන් එතකොට එතකොට තමන්ගේ සංස්කාරයේ ප්‍රමුඛ කරගන්න නියම අවුල් අයක මේ පාපේ නරකයි කියලා නැහැ. පහළ පිටේ ඉන්න පාපරට මේ උපත කරනව ඕනේ ඒ වාගේ පෞද්ගලික දිනුගේ එක්කෙනින්ට කරනව ඕනේ යන්නේකට මම ඥාන මාර්ගයේ උපදෙන්නේ මේ ආකාරයි ධර්මද ලෝකයේ ආසාව හොදේ කියලා මට ගන්න වුණා. උන්වහන්සේගේ උපන්දියේ උදාහරණයක් මට තිබුණා. මගේ තාත්තාගේ අකුසල ධර්ම තිබුණා. මට ඒ කාන්තේ සාම අනිවාර්ය ධාතු දකගන්න මට පුළුවන්. ඒ වාගේ මරණව මොතරේ නෝල කිසිමක දැන් මේ මරණය අවුරු සාමාන්‍යයෙන් කරනවා කියන එක ප්‍රශ්න ධර්මයක් කියන එක ඒක තමයි කටපාඩම්. දුක්ඛ සත්‍ය කියලා කඩපාඩම්වත් අවබෝධ නැහැ. සමාධියලා කරනවා කියන උදාහරණ. සමහරවිට මේ කරන්නේ මොන කරුණක් නිසාද? වතුර පුතුණා මත මතක ගන්නා ඒවා මොන්නේ අපි කියනවා. ඒවා මුලින්ම නරක ආරම්භ ගත්තා කරක් වෙනවා. ඒ නිසා නරක ධර්මයෙන් කරන්නේ. ඒකයි මුලින්ම තමයි. ඒක නිසා තමයි උත්සාහ නමස්කාරය යන දැනට කරන්න ඕන. මුලින් තමන්ට මහා සාධනයක් වාගේ ආරණ්‍ය මොකද? ඊළඟ ඕනෑම මොඩයක් යන කොහොමද ඒ වාගේ මෙත්තකම දැනෙනවා කියන භාවනා කරනවා එතකොට ඒ වාගණන් තාස්වාරණන් රත්වාරණන් සෝත්වාරණන් සෝත්වාරණන් මේකෙන් කරන්නේ දැනෙනවා දැනෙනවා කියන එක කාර්යයක් මෙහෙම කරගෙන යනකොට දැන් මන්නේ කොහොමද ඉතින් ඉතින් අත්දැකීම් වගේ වෙනවා සමන්නම තේරෙනවා මනින්ද දැන් කොටන්නේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ යටපත් වුණා කියන්නේ දැන් වස්තුවේ පොර ආයේක මුත්‍රේ රාත්‍රියේ පොර මතන් යාන්ත වස්තු යටතේ සාපතර කරන වාගේ ඒකයි. දැන් මේ යටපත් වෙනවා දැන් සමාජ සමන්තමන්නේ මේ ඉතින් බලනකොට මානසිකයි පරිපාලනයේ කොහොමදයි කියලා. ඉතින් දැන් සමන්තමන්නේ තවත් භාවනා කරනවා. භාවනාවට එනවා කියලා භාවනාව කරගෙන යනකොට දැන් කමන්න මුසන් කට වෙනවා දැන් අන්නේක පපරේ එමුන් මා තරා ගන්න වාගේ තමන් හිත අරමුණ වෙන තමන් කරනවා කරනවා කියන අරමුණක හිත යන බව තමන් දැනෙනවා ඒකට කියන්නේ විකාශක කියන වචනයයි එතකොට දැන් කායික භාවනා කරන්නේ කොහොමද? ආකාරයෙන් ජීවිතය පන්නේ දැක්කත් නැහැ. ඒ සංකල්පතර වරණ්‍ය පස්වත්තර ඉතිරිදැයි ඉතිරිදැයි ඉතිරිදැයි යාත්‍රි අතවාගෙන නිමිති වරා පතරයයි උලමින් වන්දනා සංකර මාර්ග දේශනාවා භාවනාවේ අර ඉතිරිදැයි ඉතිරිදැයි ඉතිරිදැයි ධ්‍යානාවේ සම්බන්ධව තියෙනවා දැන් වාස්කම් කරනවා කියන අරමුණට මනින්න සමන් කරන්නේ බලන්න තමන්ට මේ යොදාගත් කරනවා ඊළඟට තමන් අර ඊළඟට තමන්ට තේනවා අර මේ තමන්ගේ හිත අරමුණේ පැනනවා කියන අරමුණේ පැත්තකට යන්න නොවි ජලන ජලන සම්පන්නලේ අරමුණේම පමණයි මත වශයෙන් කරගෙන වාගේ අරුණාගේ සම්බන්ධ වෙන්නේ කරගෙන නැතිවෙනවා කියලා තමන්ටම දැනගන්න එනවා දැන් සමන්ද භාවනාවෙන් කටයුතු කරන වෙලාවදී ඉස්සරහින් ඉස්සරහින් යනවා. ඊළඟට සමන්දම සම්පූර්ණයේ එමණික අරමුණේ සම්පන්නයෙන් කරන්නේ නැත්නම් අරමුණ සංස්කාර අරමුණට සමන්දම ඉස්සරහම කරන්න බැහැ යනවා. නාමයේ සංඥාකාරී නාමයේ සංඥාන කොට අනිකාන් නාමයේ කොට අත්‍යවශ්‍ය පහළ මේ දැනීම වාගේ සංස්කාරකාරී අර අපිට නැවත නැවත සම්පාදනය කරන එක මේ නැවත නැවත අරමුණ ගමන් කරන යොමු කරා ඊළඟට ඉතින් කියන්නේ අරමුණ සම්පාදනය කරනවා අරමුණේ කාර්යයේ පූර්ණක දැනුමේ කරා ව්‍යාපාද මොකක්ද කියලා කියන්නේ මතක ඉන්න පෙර කවල කලෙක්වත් කරගන්න ඉච්ඡා දැනුනේ දැක්ක සමන්දම නැතේනවා ඊළඟට ඉච්ඡා සමන්දේ ගැන කලතුරු කනගාටුයි මුත්‍ය සුන්දර ධර්ම තුනේලා දැන් දුකඥානයට බෞද්ධයි ආපත දැන් නිහිතවල කවදාම මොනම දැනක් නෝනා මොනම දැරීමක් නෝනා මොනවාද සැපයක් දැන් අදමක ලැබුණා කියන සමානම ලැබෙනවා එතකොට මේ කාරණා අතර දැන් සම්පූර්ණ වෙනවා පස්සේ තමයි මේ සාධනතාව එතකොට දැන් මේ තරමාන්නේ ඒ සාධනතාව කියන්නේ එක අරමුණකට සම්පත් කිරීමක් කියන එකයි දැන් Tamanda ගැටෙනවා ආසා උපදින අරමුණු කරා හිත යන්නේ. සාමන් සංග කුඹර ගැටුනේ බලන්න. Tamanda ගැටෙනවා දැන් මගේ හිත අරමුණේ සංපත් වෙනවා කියලා. මේ පහර තමයි ධ්‍යාන කියන වචනේ පාවිච්චි කරන්නේ. ධ්‍යාන කියන්නේ එකක් මුලින්ම එක දෙයක් මුලින්ම කියන එකයි. එතකොට මේ පහළ කියන්නේ ආනන්ද කියන එකයි. එක දෙයක් ඊමත් උපකාර වෙන කාරණාවද කල්යාණාන්ද කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන් සාහාංග ධම්මී රතේක රතයක් කියන්නේ අවරව කොටක් එකට ගැලවීමේ රතේ කියනවා. මේ කොටක් කොටක් ගැලවීමේ කුරුවන් කියනවා. මේ උපකරණ රාජ්‍යයක් එකට ගැලවීම කොරනෝස්වන් කියනවා. ඒ වගේ කාණ කියන වචනේ පාවිච්චි කරන්නේ මේ පහටයි. එතකොට දැන් මේ භාවනාව කියන්නේ සමත භාවනාව කියලා. සමත භාවනාව කියන්නේ සමත කියලා කියන්නේ සංසිම්වර. මේ සමාධියයි සමත කියලා කියන්නේ සාමාන්‍ය අධේක උදවි එවානා ගමන් කරන කුලි කොටක් වාස්තරයි පවතින්නේ. එතකොට එවානා ගමන් ගමන් කරන කුලි කොටක් වාස්තරයි. ඒකට වතුර වස්තර වාස්තරයි කියනවා. ඒ වාගේ ඒකාකාරී කරන්නේ මොකද? කිසිම සමස්නාතිකට එකකට දැක්ක දෙයක් කරනවා. ඒක පොළේක දැනෙන වස්තුවක් ඒක තනකට එක්රොම් කරන කිසියෙක සාකච්ඡාවක්. ආගේ වාගේ ඒකාකාරතා පක්ෂේ අර නිලා කියන එකකට එකකට පොළ එක අනුමත කියන ප්‍රභාවය තමයි සමාන කියන්නේ. එතකොට දැන් හරියට දැන් අපි මුත්‍රේ නැත්නම් මුත්‍රේ වාගේ තමයි නැත්නම් තමන් සමාධිය සහජාමී තමන් භාවනා කරමු ආයතකදී අර ධර්මයන් වලින් පවරේ මුත්‍රි අරවන්න පාටි ඉත සංපත් කරන ශක්තිය තමයි ඒකාග්‍රතාවය සාමාන්‍යයෙන් මේ භාවනා රසය සිටිනක නම් සම්පතේ සාර්මනක තියාගන්න ඕන පාටි යම් පරිපූර්ණයක් නැගෙන්නේ කරලා කිව්වා කියලා ගන්න දාලා අර පරිත්‍යාග කොහොමද කරන්නේ ඒ අත්‍යවශ්‍ය කරන්න හොඳයි ඒක කියනත් කොහොමද කරන්නේ මේ කාලා මොකද නාමලා අංගිකා උදකරන්නේ සාන්තපායන් කරලා නැකදෙනවා ඒක අර කනක් මේ කාලා අපිට කොහොමදයි එතකොට යන්නේ බලමු ගාස්වන්න පටන් ගන්නවා ඒ ඒ වාගේ දුරුත්‍රිකේ කියන බව පරම්පරාවේ වස්තන් සමුච්චේන ඉක්මනින් දෙන්න භාවනා කරමින් දැන් වල අරගෙන ඉස්සරහට යනවා භාවනාවේ මේ මන්නේ මේ භාවනාවේ අරමුණේ අර විශේෂ වදා දැන් තමන්ට ආසාවක් වෙනවා දැන් ආසාවක් වෙන්න බව තමන් කරගන්න වෙනවා දැන් ඊට වඩා නාමස්කන්ධනා භාවනා කරනකොට වඩා ආසාවක් විදර්ශනා භාවනාවෙන් යන්නේ ඒ කියන්නේ පස්සේ එකක් පස්සේ එකකට වෙනවා සමහින්දා දෙවිඳා යාතනක අදහස අධ්‍යයනා සිදලා යන ප්‍රශ්නාව සමහින්දානාව කියන්නේ ඒ විදිහට විස්තරනා භාවනාව කියන්නේ විස්තරනා ප්‍රශ්නාවේ මොනවාද ඒක විස්තරනා කියලා යනවා දැන් ආවෝකයි වේදනාවේ ආනන්දයෙන් මේකලා දැන්නේ ආනේ මොනවාද භාවනා බලේ ඕනෑ කෙනෙකුට සමාන භාවයේ නාම රූප දෙකක් තියෙනවා හිත වෙන්නේ එකක් අය වෙන්නේ එකක් මම නෙමෙයි හිත මම නෙමෙයි අය මම නෙමෙයි කියලා සමන්ත කරගෙන ඉන්නකොට ආනාපාන වේලා යන උදාහරණයක් වශයෙන් ඒකල පස්සක්කාමන්නේ පස්සක්කදී අනුසුන්තරේලා වන්න ඉතින් බලයක් දැක්කෝ තවසක් මේ මේ උදාහරණ පස්සක්කදී කියන්නේ කොයි උදාහරණ ආදරේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට සාමානිකාවේ තවසක් මේ ඕසතාණන් වහන්සේ දක්වා මේ ස්වාමීන් වහන්සේ මතක මේ ගතකම උපත දැනෙන්න සංසාරයේ සත්‍යදාස්වරණ ගැටෙන්නයි මානසිකයෙන්ම කෙරෙන යන්තා පාපිනයක් සංසාරයේ දරණේ යමතියන්ට පුළුවන් කියලා ඒකේ නෝනේ මාර්ගයේ පිළිච්ඡේදයේ මාර්ගයේ විකාශනය කොට විවාහ වාහන හදින්නේ නැහැ මොකද ආයතනයේ පටිච්චසමුප්පාදයන් වහන්සේලා මේ ධර්මයේ කොහොමද කියනවා කියලා ඒක සම්පතයිනේ බා. ඉතින් ඒක ප්‍රකාශ කරන්නේ සාහන් අභ්‍යන්තරික දැවැදෙන්නේ නැහැ ප්‍රස්තාවක්. ඉතින් එතකොට මේ ලක්ෂණ විද්‍යාඥයන් විද්‍යාපාරේ ලක්ෂණ විද්‍යාඥයන් ලක්ෂණ මහාවිද්‍යාවක් සමාගෙන ඉන්නවා. අර සූත්‍රයේ සාරස්වතන කොටේ නැතේ කුජලලා නවත්තා සංයයන් පාරිචාර්යේ පාදේ නෑමන්දිකා ක්ෂේත්‍රකේ නෝනේ යක්තනේ දරිතා සංකාරයෙන් යනවා මේ අංකයේ සූත්‍රයේ සාධ්‍යයේ කන්නේ සතේ පොත්තන්නේ කියන්නේ පහත් අරමුණු පහත් නැගෙන කුජලයන් පස්සේ නම් පතවා ගන්න. යක්තන් වල ඒකාකාරීකම් දෙවිලා පස්සේ නම් කරගත්තා. නම මහමුදතාන් වහන්සේ මේ පිළිපත් දෙනවා. උන්වහන්සේ දක්ෂතාවද ඉස්සරහන් තාරාවට ගතකරනවා. ඒ රාජ්‍යයේ දක්ෂතාවද කෙනෙකුට ඒ කාලේ මේ මොනවා දක්ෂකමේදී යන මාලිකාව ජනපදයේ ඉතිහාස නාමාදී මේ සත්‍යයෙන් දක්වලා ආත්මයේ අර ඉස්සෙල්ලා ගාන කුලයේ ඉන්නවා දැක්කලා ඉන්නේ කියලා. ඉතින් ඒක තමයි වටිනවා දැනගන්න මට උදාහරණ දෙන්න. මෙතන පොතතරන් වහන්සේ වදාලා මගේ මහාරිකාවක් නොව ඔය ඉන්නේ යක්ෂණියක්. ඕමත දුකයාට තරයි තවෙන්කන් තමන්ගේ පාදව යක්ෂණියක් කරන කතා කරන්නේ තරයි එනක් මේ පතර එකක් පිළිබඳව එතකොට ආදාරණය කෙනා කියනවා නම් මගේ භාර්යාවක් කෙනෙක් කියලා විකල්ප දෙකක් තියෙනවා. හේතු කරගෙන ආදී දර්ශනයක දෙකක් මුල් කරගත්තා. බොහෝ විශ්වයේ දර්ශනය හේතු කරගෙන ඉඳලා බොහෝ ආයතක මුල් කරගත්තා මරණයට පස්සෙ. පෞරුණා මහජනක දොරවල් දැක්කා බලන මාර්ගක ඒවා සිද්ධ කරලා ඕසතාරයන් වහන්සේ සාධනය කරනවා. එතකොට දැක්මල යක්ෂය යක්ෂයන් වශයෙන් අන්නාගන්නේ නැත්නම් මොහොත් රාජ්‍ය වන්දනාදී සංකප්ප රාජ විපස්සියන පස්සන ඒ වාගේ නාම රූප දෙක නාම රූප දෙකක් වශයෙන් තේරුම් නොගෙන සත්‍යය කුජලය අතබදා යනාති වශයෙන් වර්ධවා තේරුම් ගැනීම නිසා සතර ආකාරයන් සුබරට පත් වෙනවා සෝතකාරණ වහන්සේ ගක්ෂේ ගක්ෂයන් වශයෙන් තේරුම් ගන්න නිසා උන්වහන්සේ ඉස්සන්නේ කරුණා මාදී ගක්ෂේ නාම රූප දෙක නාම රූප වශයෙන් අවබෝධ කරගන්න භාවනා ඵලයේ ආයේ එක්කෙනාට මේ මේ සතරාන්වාදී කියන වයසක සතර කියන අක්‍රමහා මානිවාන දාතුන්වාදකට එතකොට මේ පස්සේ නිවන් එක පස්සේ මොකද සතරයි පස්සේ මොකද දැන දැකගන්න බැරි නිසා මොකද දැන දැකගන්න බැරි නිසා ඉතින්වා ගන්න දැනවා ගන්න බැරි නිසා සමත විදර්ශනා භාවනාවක් සමත විදර්ශනා එතකොට සමථ විදර්ශනා භාවනාවක් ටිකක් හරි පුරුදු කරා නම් සාම විපත්‍යයක් නොකියලේ කොහොමද? ඉතින් ඔය අන්නකට හිතවද මේ පස්සක්න්නේ මන්න ධම්මෝ පරිණෝමිකං සංපත්තව. අනේ සඳහන් වෙන අසුචියේ භාවනාව කරගෙන විදර්ශනාව මොන කරගන්න පාස් වෙනවා. විදර්ශනා ඥානය පහළ වෙනවා. මේ සංකා යන බව, නැතිලා යන බව, දැක්කේ මොනද මේ ජරණි අනිත්‍යයි කියන්නේ ඒකාන්ත ඇත්තයි කියලා තමයි කාණේ කරගෙනවා. මේ බැලුවාට නැහැ ඒවා කියලා නවත්වාද දුන්නා කෙනෙක් නැතයි. ඒක අනාත්මය. ඒකාන්ත ඇත්තයි කියලා තමයි කරගෙනවා. එතකොට මේ ඉස්සරහට යන මාර්ගයේ ගැටලේ උදාහරණයක් වශයෙන් පතාකාරාවෙන් කියනවා විරාජනාය මහන්සේ රජකෙන හදාගත් බවගේ සම්වත් නැති වුණා. මගේ භෞතිය නැති වුණා. මගේ මායිකෝසය නැති වුණා. අපුසදානන් වහන්සේ වදාලා සතු ආෝක්‍ය මහන්සත්තා මේ මහානෝක්‍ය මහන්සේ වදාලා ඒ කනගාටුවේ දේපා සම්වත් නැති වුණා කියලා කනගාටුවේ දේපා අත්තානන්නේ නවේ සතු තමන් ගැන වඩා බලනවා. සම්වත් විචාරයේ අපද ඒක වෙන්න තමයි හිතන්නේ මම තමා හිතන්නේ මාර්ගය තමයි මේ සිතාර මාර්ගය සිදු කරගන්න ඕනේ කියලා කොටස් කලබා දාන්නේ කොහොමද දහසක් නැයි ප්‍රතිමාර්ගික සෝමාර මාර්ග බලා ඕනේ අත්මා වහිවාන සාතුපාකාර දැන් ඉක්මනේ සාධනේ මහානේක දවසක් වතුර දෙන්නු අරගෙන වතුර දෙක නාමත් වතුර රැක්කුවා වතුර වක්කරන පුරාම වතුර ටිකක් දුර ගිහිල්ලා හිටිලා ගියා. ඊළඟ වතුර පාර තවත් ටිකක් දුර ගිහිල්ලා හිටිලා ගියා. ඊළඟ වතුර පාර තවත් ටිකක් දුර දැන් සම්මනා කරනවා. මුලින් වතුර පාර ගිහිල්ලා ගියා වාගේ. ඊළඟ ටිකක් දුර ගිහිල්ලා වතුර පාර ගිහිල්ලා ගියා වාගේ තමයි සමනකාරී නැරෙනවා. ඊළඟ ටිකක් දුර ගිහිල්ලා වතුර පාර ගිහිල්ලා ගියා වාගේ මහත්කාරී නැරෙනවා. ආ මරණය ගැන ධර්ම ලක්ෂණ අවබෝධ වෙනවා. අනික මාර්ග පදාවෝනේ අන්තරමාන විද්වාන් සාධනා මේ මත්ආකාර දුක්වල දුක්වල වාදයයි කියා ගැනීමක් දැකීමක් පාදා ආසාව ප්‍රහාණාන්තමේ වශයෙන් ගුරුගේ ආසාව නැතිලා ඉන්නේ වශයෙන් තමන්න සංකේ සත්‍යවෝත වෙනවා ගුරුකන් සත්‍යියාන්තමේ වශයෙන් එතකොට මේ සංසාරාන්ත දුක්වල මේ නැවතීමේ දෙයක් දැන් තමන්න ඒ අවබෝධය වෙනවා ඒකාන්තයෙන් සුඛාන් දකින්නේ මාර්ගික සාමාන්‍ය සංස්කාරයේ දක්වනා කියලා තමන්ම මෙහිදානවා දැනගන්නවා. ඒ මාර්ග ඥානවලින් සාධිතක දැකගන්න සාධන ආසාව දැකලා නැවතී කායකයේ පරිකාසන දුකේ පොතනකවත් අයති නොවන අන්දමක අත්‍යවශ්‍යමානින්වා සාධක සාධන අතිපූජනීය මාහෝ සුමේද මාහිමිපාණ වහන්සේ